විලුඹ පුපදීන අපහැරීම අපහැර දැමීම තණ්හාව ක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාණය අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි නිබ්බාණ යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 19 වෙනි දේශනයයි මේ සෞපාදිශේෂා නිබ්බාණ ධාතු අනිපාදිශේෂ අනිබ්බාන ධාතු යන පද දෙක පිළිබඳ විවරණයක් අපපත් ගියවර දේශනය අදහරියේදී ආරම්භ කළා. ඉතිවුත්තක පාළියේ දුකනිපාතයෙන් උපුටා දැක්වූ එක්තරා සූත්‍රයකුයි අපි ඒකට මූලාශ්‍රය කරගත්තේ. ඒකම සූත්‍ර වලින්ම මතු කරගත්තු එක්තරා උපමාවක් ආශ්‍රයෙන් අප පැහැදිලි කළා මේ මේ කියන නිබ්බාන ධාතු දෙක ඇත්ත වශයෙන්ම නිබ්බාන යන පදයෙන් කියවෙන නිවීමෙහි අවස්ථා දෙකක් පෙන්눔 කරන බව. දැන් බොහොම විශාල වශයෙන් දැල්වෙන බොහොම බලවත් දැල්වෙන ගින්නක දැල්වෙමින් තිබුණු ගින්නකට අමුතුවෙන් දර එකතු කිරීම නතර කළාම ඒ ඒ ගිනිදල් සංසිඳිලා කලින් මේ ගිනි ඇල්ලු දර කෑලි පමණක් ගිනි අඟුරු වශයෙන් නිවෙමින් පවතිනවා යම්කිසි අවස්ථාවක් ගියාට පස්සේ වෙලාවක් ගියාට පස්සේ ඒවත් නිවිලා අඟුරු බවටපත් වෙනවා. දැන් මේ රහතන් වහන්සේ පිළිබඳ සත්‍යයේදී අපට කියන්න වෙන්නේ මේ උපමාවයි මේ උපමාව අනුවයි අපට තෝරගන්න වෙන්නේ මේ සෞපාදිකේසා නිබ්බාන ධාතු අනුපාදිකේසා නිබ්බාන ධාතු කියන පද දෙක. රහතන් වහන්සේ ජීවමානව සිටියේදී අර උපාදානයේ සිත මුදාගත්තු නිසා උපාදාන කියලා කියන්නේ දරටමයි. මේ දර මේ උපාදාන 아무තු උපාදානයන් ප්‍රතිතේ නේදවන නිසා ඒ රාග ද්වේෂ ගිනිදල් හටගන්නේ නැහැ ඒ సంతානේ. නමුත් අර උපාදින්න වූ කය පරිහරණය කරන තා මේ ශරීර කූඩුව පරිහරණය කරන තා යම් යම් කායික දැවිලි තැවිලි මනාපමනාප සැප දුක් විඳන ආදිය වලට තේරහතන් වහන්සේ භාජනය වෙනවා. ඒ කොයි අන්දමේ දේවල් ආවත් ඒ සිත රහත් සිත නිවුණු සිත රාග දේශ මොහ ඒ ගිනි දැල් හට නොගන්න නිසා අන්න ඒ අර්ථයෙන් රහතන් වහන්සේ ජීවමානව සිටියේදී ඒ විඳින తත්වය එදිනදා ජීවිතයේදී පංචේන්ද්‍රියන්ගෙන් අරමුණු අරගෙන ගන්න අවස්ථාවවල සිටින తත්වය සෞපාදිශේසා නිබ්බාන ධාතුවයි. රහතන් වහන්සේගේ ආයුෂ කෙලවර වන අවස්ථාවේදී ජීවිතය කෙලවර වන අවස්ථාවේදී මේ උපාදින්න කයත් අතහරින්න වෙනවා. අන්නේ අවස්ථාවේදී මේ කයින් මේ සිත මුදා ගැනීම වශයෙන් කෙරෙන්නේ අන්න අර ඒ අවස්ථාව තමයි අනුපාදීයස පරිනිබ්බාන ධාතුවට පිටිනවන් පාන අවස්ථාව. ඒ උපාදීන්‍යත් අතහ උපාදීන වූ කයත් අතහැරෙනවා. මේ කාරණේකෙදී සඳහන් වෙන ධාතාව අර අප කලිනුත් උපුටා දැක්වූ අර නාග සූත්‍රය අංගුත්තර නිකායේ ඡක්ක නිපාතේ නාග සූත්‍රයේ සඳහන් වෙන ධාතාවක්. වීතරාගෝ වීත දෝසෝ වීත මොහෝ අනාසවෝ ශරීරං විජහන්නාගෝ පරිනිබ්බිස්සති අනාසවෝ පහකල රාගය ඇති පහකල ද්වේෂය ඇති පහකල මෝහය ඇති අනාශ්‍රව වූ නාදෝ කෙලෙදන්නේ රහතන් වහන්සේ ශරීරං විදහන් ශරීරය අතහරිමින් අනාශ්‍රවව පිරිනිවන් පාන්නේය ශරීරය අතහරිමින් අනාශ්‍රවව පිරිනිවන් පාන්නේය එතකොට සෞපාදේශ නිබ්බාන ධාතු අනුපාදේශ නිබ්බාන ධාතු කියන පද දෙක ඒ විදිහට හැකලින් සලකා ගත්තත් ඊට වඩා අමාරු ප්‍රශ්නයක් අපිට ඉදිරිපත් වෙනවා මේ කියවු නිබ්බාන ධාතු දෙක ditthi dhammika වශයෙන් සම්ප්‍රායික වශයෙන් හඳුන්වීමේ අර්ථය කුමක්ද කියන එක ditthi dhammika කියලා කියන්නේ මේ ජීවිතයට අදාළ සම්ප්‍රායික කියන්නේ මරණින් මතු එතකොට සෞපාදේශ නිබ්බාන ධාතුව විත්‍රාමික වශයෙන්ුත් අනුපාදිතේ සානිබ්බාන ධාතුව සම්ප්‍රායික මරණින් මතු උද්‍යයක් හැටියට දැක්වීමේ අදහස කුණක්ද දැන් සාමාන්‍යයෙන් කර්මය ගැන කතා කරනකොට නම් අර විත්‍රාමික සම්ප්‍රාය කියන පද දෙක අනුව අපිට ඒක බොහොම පහසුයි තේරුම් ගන්න. ඒ කියන්නේ මේ ජීවිතයේදී විඳින විඳින් ඒ කර්ම විපාක සම්බන්ධයෙන් එහෙමත් කියවෙනවා. ඊළඟට මරණින් මතු විඳින විඳින්. නමුත් මේ විදිහටම තේරුම් ගත්තොත් නිබ්බාණය පිළිබඳව අපිට අපිට නිගමනය කරන්නට වෙනවා ජීවත්ව සිටින අවස්ථාවේ විඳින නිවන් සැපයකුත් මරණයන් මතු විඳින නිවන් සැපයකුත්. නමුත් මෙහෙම නිගමනයක් ධර්මානුකූල වන්නේ නැතිමක් නිසාද බුදුරජාණන් වහන්සේ නිතරම අවධාරණය කරනවා මේ නිර්වාණය කියන ප්‍රත්‍යක්ෂය මේ ජීවිතයේදී මඟ ලබන අංග සම්පූර්ණ ප්‍රත්‍යක්ෂයක් කියලා. ආයි මරණින් මත්තට ඉතුරු වෙන්නේ නැහැ යමක් ප්‍රත්‍යක්ෂ කරගන්න. මේ ජීවිතයේදීම ලබන ප්‍රත්‍යක්ෂයක් හැටියටයි දිත්තේව ධම්මේ ආදී වශයෙන් නිතර අවධාරණය කරනවා. සම්දිත්තිකා කාලිකා ආදී පද. එතකොට මෙතෙන්දී අපිට කියන්න වෙන්නේ මේ නිබ්බාණය පිළිබඳව කතා කරනකොට දික්කසම්නික සම්ප්‍රාය කියන පද තෝරගන්න තෝරන් තේරුම් ගන්න වෙන්නේ මේ ජීවිතයේදීම ලබන යම්කිසි අංග සම්පූර්ණ ප්‍රත්‍යක්ෂයක දෙවංශයක් දැක්වීමට මේ පද දෙක යොදාගෙන තිබෙන බව. මේ කියන්නේ මේ ජීවිතයේ සැකයෙන් අපිට මේ හඳුන්වන්න පුළුවන් මෙතෙන්දී මේ කාරණය තවත් ටිකක් පැහැදිලි කරනවා නම් මේ ජීවිතයේදී රහතන් වහන්සේ අත්දකින නිවීම මරුමින් මත්තටත් තහවුරු බව නිසකව දැන ගැනීම තමයි කල්තබාම නිසකව දැන ගැනීම තමයි මේ අනුපාදීයද නිබ්බාන ධාතුව කියන එකෙන් හැඟෙන්නේ. එතකොට මෙතන අපි දැන් කිව්වා මරණයන් මත තත්වයක් පිළිබඳව කල්පදාන නිසකව ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන ගැනීමක් ගැන. මේක බැලුවහම පරස්පර විරෝධී කියමනක් වගේ. මරණයන් මත තත්වයක් කොහොමද ප්‍රත්‍යක්ෂ කරගන්නේ? කියන ප්‍රශ්නයක් කෙනෙකුට ඉබේම පැන නගිනවා. අන්න ඒකට හොඳ පිළිතුරක් අපට හමු වෙනවා මධ්‍යම නිකායේ 13 විභංග සූත්‍රයේ එක්තරා ඡේදයකින් බුදුරජාණන් වහන්සේ පුක්කුසාති ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරන මේ ධර්ම විග්‍රහය වලින් එක එක කොටසක් තිබෙනවා මෙන්න මෙහෙම සේයථාපි බික්කු තේනංච පටිච්ච වත්තිංච පටිච්ච තේලප්පදීපෝ ඡායති තස්සේව තේනස්සච වත්තියාච පරියාදාන අඤ්ඤස්සච අනුපාහාරා අනාහාරෝ නිසායති ඒවමේ කෝ බික්කු කාය පරියන්තිකං වේදනං වේදියමානෝ කාය පරියන්තිකං වේදනං වේදියාමිති පදානාති ජීවිත පරියන්තිකං වේදනං වේදියමානෝ ජීවිත පරියන්තිකං වේදනං වේදියාමිති පදානාති කායස්ස ભેදා උත්තං ජීවිත පරියාදාන ඉදේව සබ්බ වේදිතානි අනබිනන්දිතානි සීති භවිස්සං සීති පජානාති මේ ඡේදයේ තේරුම මේ මේ පුත්‍රාත් සංඝහන්සේට ආමන්ත්‍රණය කරන්නේ මහණ කියලා භික්ෂුව යම්සේ මහණ තෙල්ද පහන් ගැටියද නිසා තෙල් පහනක් දැල්වේයිද ඒ තෙලෙහිද බැටියෙහිද අවසන් වීමෙන් අනෙක් තෙල් බැටි ආදියක් නොලැබීම නිසා ආහාර නැතිව ඒ තෙල් පහන නිවි යන්නේද එසේම මේ යම් කිසි භික්ෂුවක් මේ විමුක්ත වූ රහතන් වහන්සේ පිළිබඳව මේ කියන්නේ කාය පරියන්තිකං වේදනං වේදියාමාන අර කය කය කෙලවර කොටගත් වේදනාවක් විඳින්නේ කය කෙලවර කොටගත් වේදනාවක් විඳින්නේ දැනගන්නේ දිවි කෙලවර කොටගත් වේදනාවක් විඳින්නේ ජීවිතාන්තය පිළිබඳ වේදනාවක් මරණ වේදනාවක් විඳින්නේ ඒ වේදනාව එබඳු වේදනාවක් විඳින්නේ දැනගන්නේ කය බිඳී යාමෙන් ජීවිතය කෙලවර වීමෙන් මත්ෙහි මෙහිදීම මෙහිදීම සීල වේදිතය සීල වේදිතයෝ કૃષ્ණ වශයෙන් සතුටු නොවන ලද්දාහු සිසිල් භාවයට පැමිණෙන්නාහයි දැනගනි. මෙන්න මෙතන දැනගනි කියන වචනේ විශේෂයක් කියනවා. ඒකයි අනාගත කාලිකව මෙතන කියවෙන්නේ. අනාගත කාලිකව ක්‍රියාපදයක් යොදලා කියන්නේ මේක මේ කලින්ම විතර දැනගත්තු කාරණයක් නිසා. රහතන් වහන්සේ ඒ මරණ අවස්ථාවේ ලැබෙන්න කලින්ම දන්නවා මේ සියලුම වේද විද්‍යාන් සිසිල් වෙනවා කියලා. ඒක ඒ පිළිබඳව නිසකයි. මේ නිසකබව ලබන් ලැබීමට හේතුව රහතන් වහන්සේ අරහත් ඵල සමාධියදීම මේ කියාපු මේ වේදිකයන් සියලු වේදිකින්ගේ වේදිකයන්ගේ සිසිල් වීම පිළිබඳ ප්‍රත්‍යක්ෂය ලැබුණ නිසා. ඒක නිසා තමයි ඔය තේර ගාථාදී නිතර සඳහන් වෙන්නේ. රහතන් වහන්සේ ඒ අරහත් ඵල සමාධියේ ලැබූ නිවන් සුවය පිළිබඳව ප්‍රකාශ කරන සීති භූතෝක්මි නිබ්බුනෝ නිබ්බුතෝ. සීති භූතෝක්මි නිබ්බුතෝ. සිසිල් වූයේ වෙමි නිවුනේ වෙමි. එතකොට වේදිත සියලු වේදිකයන්ගේ සිසිල් භාවය සිසිල් කිරීම පිළිබඳ ඒ ප්‍රත්‍යක්ෂය මෙලොවදීම ලබා ගන්න මේ ජීවිතයේදීම ඒ රහතන් වහන්සේ ලබා ගන්නවා අනිත් නිසාම තමයි ඒ ප්‍රත්‍යක්ෂය හඳුන්වලා තිබෙන්නේ සූත්‍රවල අනුපාදා පරිනිබ්බාන කියන නමින් දැන් මෙතන එකපාරට වෙනසක් වෙනවා අපි අර කතා කරන්න පටන් ගත්තේ අනුපාදිශේෂ පරිනිබ්බාණය ගැන දැන් මෙතන කියවෙනවා අනුපාදා පරිනිබ්බාන අනුපාදිශේෂ පරිනිබ්බාණය තියෙන්නේ රහතන් වහන්සේගේ ජීවිතය කෙලවරන අවස්ථාවේදී. අර උපාදින්න ඕකාය සම්පූර්ණයෙන් මතහරින අවස්ථාවේ. නමුත් අනුපාදා පරිනිබ්බාන කියන්නේ අරහත් ඵල සමාධියමයි. ඒකට නොයෙකුත් වචන අපිට මේ සහෝගිය දේශනවලදී හමු වුණ අනුපාදා විමුක්ඛෝ කියලා කියනවා. ඉතින් මෙතන අනුපාදා පරිනිබ්බාන. ඒකට පරිනිබ්බාන වචනය මෙතන අනුපාදා කියලා කියනවා. ඒ කියන්නේ උපාදානයන්ගෙන් තොර පිරිනිවීම මේ මේ ජීවිතයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්නවා රහතන් වහන්සේ. ඒ අරහත්ඵල සමාධිය. ඒ නිසා තමයි දැන් ওই රතවිනිත සූත්‍රයේම සරියුත් ස්වාමීන් වහන්සේ අසනන පුන්න මන්තානි පුත් ස්වාමීන් වහන්සේගෙන් කුමක් සඳහාද මේ බ්‍රහ්ම බඹසරවත් භාග්‍යතුන් වහන්සේ දෙත වඳ කරවත් විසින්නේ වසන්නේ කියලා. ඒ අවස්ථාවේ කුණමන්තානි කුත් සංඝහන්සේ දෙන පිළිතුර අනුපාදා පරිනිබ්බානත්තං කෝ ආවුසෝ භගවති බ්‍රහ්මචර්යං උස්සති. අනුපාදා පරිනිබ්බාණය සඳහායි මේ බ්‍රහ්මචර්ය වාසය කරන්නේ භාග්‍යතුන් වහන්සේ වෙත. ඒන් හැඟින්නේ නෑ මේ ජීවිතය කෙලවර කරගන්නේ කියන එක. මෙතන කියන්නේ මේ අර නිර්වාණ අවබෝධය නෑ නිර්වාණ ප්‍රත්‍යක්ෂය. එතකොට මේ අනුපාදා පරිනිබ්බාන කියන්නේ ඒ ජීවිත කාලය තුළදීම රහතන් වහන්සේ ලබන අරහත් ඵල සමාධියෙන් අර වේදින් වේදී කියන සිසිල් කර ගැනීම පිළිබඳ ඒ ප්‍රත්‍යක්ෂය. ඒකම හඳුන්වන සමහරයන් වල නිරුපති කියන වචනේ. මෙන්න මෙතනත් තියෙන පොඩි ගැටලුවක් මක් නිසාද මේ පසු කාලික ව්‍යවහාරයට ඇවිල්ලා තියෙන නිරුපතිශේෂ කියන පදයක්. ඒක අර අනුපාදිශේෂ කියන වචනේ බලාගෙන හදාගත්තු එකක් වගේ පේන්නේ. මක් නිසාද සූත්‍රවල කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ නිරුපතිශේෂ පරිනිබ්බාන කියලා එකක්. සඳහන් වන්නේ නිරූපදීන් නිරූපදී නිරූපදී නිරූපදීන් ධම්මං ආදී වශයෙන් සඳහන් වෙන්නේ අර කියාපු අරහත් ඵල සමාධියම. එහෙනම් අපි කලින් අවස්ථාවක අපට හමු වුණ ගාථාවක් කායේන අමතං ධාතුම් පුසයිත්වා නිරූපදීන් උපදීපටි නිස්සද්දං කච්චිකත්වා අනාතෝ දේසේති සම්මා සම්බුද්ධෝ අසෝකං විරදං පදං ආදී වශයෙන් කයෙන් මේ අමෘත ධාතුව නම් නිරූපදී නම් වූ අමෘත ධාතුව ස්පර්ශ කරලා සියලු උපදීන් අතහැර දැමීම ප්‍රත්‍යක්ෂ කරගෙන බුදුරජාණන් වහන්සේ මේ නිස්සෝකී වූයේ නිර්වාණය පිළිබඳව දේශනා කරනවා කියලා. එතකොට ඒ දේශනා කරන්න ජීවත් වෙන්න ඕනේ. එතකොට මේ නිරුපති කියන එක යොදලා තියෙන්නේ සූත්‍රවල අර කියපු අර අරහත්ඵල සමාධිය තමයි. අර අනුපාදා පරිනිබ්බාන, අනුපාදා විමුක්ක, නිරුපති ආදී පදවලින් එතකොට හඳුන්වන්නේ ඒ කියපු අර වේදිතෙන්ගේ සිල් භාවය පිළිබඳ පැහැදිලි ප්‍රත්‍යක්ෂයක්. ඒක තවත් හොඳට පැහැදිලි වෙනවා සංයුත්නිකාවේ වේදනා සංයුක්තිය. බොහෝ අවස්ථාවල මේ නිර්වාණය ඒ එක් එක් ශීර්ෂය යටටින් ඉදිරිපත් කරනවා. වේදනා ශීර්ෂයෙන් ඉදිරිපත් කරනවා අර වේදනා සංයුක්තිය. එතෙන් කියනවා මෙන්න මෙහෙම සමාහිතෝ සම්පජානෝ සතෝ බුද්ධස ශාවකෝ වේදනාච පජානාති වේදනානංච සම්භවං යත්ථේතා නිරුද්ධංති මග්ගංච khය ගාමිනං වේදනානං khya භික්ඛු නිච්ඡාතෝ පරිනිබ්බුතෝ ඒ කියන්නේ රහතන් වහන්සේ ඒ ඒ අර අවබෝධයේ අරත්තේ පිට සහ සම්බන්ධ අවබෝධයේ වේදනාව මොකද වේදනා ශීර්ෂයෙන් ඉදිරිපත් කරනවා වේදනා ශීර්ෂයෙන් ඉදිරිපත් කරනවා කියලා කියන්නේ වේදනාවට මුල් තැන දීලා ඒ අර්ථ සර සමාධිය මෙතෙන්දී විස්තර කිරීම එතකොට සමාහිත සම්පජානෝ සතෝ බුද්ධත සාධකෝ සමාධිමත් වූ සති සම්පජානියෙන් යුක්ත වූ ඒ බුද්ධ ශ්‍රාවකතෙම වේදනාති පජානාති වේදනාවන් දැනගන්නවා සම්පූර්ණ පරිඥාව අවබෝධ අවබෝධය ලබා ගන්න වේදනාවන්ගේ ස්වභාවය පිළිබඳ වේදනාති පජානාති වේදනානංච සම්භවං වේදනාවන්ගේ ප්‍රභවයක් තේරුම් ගන්නවා අත ගන්න ආකාරය ඊළඟට යත් චේතා නිරුද්ධಂತಿ යම් තැනක මේ වේදනාවන් නිරුද්ධ වෙනවද ඒ කියන්නේ අර අවේදිත සුඛය වන නිර්වාණය නිර්වාණය යත් චේතා නිරුද්ධ ඒ වේදනාව යම් තැනක නිරුද්ධ වෙනවද එයත් මග්ගංච ඡය දාමිනා. ඒ වේදනාවන්ගේ ක්ෂය වීම පිළිබඳ ඒ ක්ෂය වීම කරා යන මාර්ගය. මෙන්න මේ හැම එකක්ම එතකොට අවබෝධ කරගන්නවා කියන එක. මග්ගංච ඡය දාමිනා. ඊළඟට වේදනානම් ඛය අධික්කු නිච්ඡාතෝ පරිණුද්ධතෝ. ඒ වේදනාවන්ගේ ක්ෂය කිරීම නිසා ඒ රහතන් වහන්සේ නිච්ඡාතෝ තෘෂ්ණා කියන කුසගින්නෙන් කුසගින්න නැතිව පරිණුද්ධතෝ පිරිණීමටපත් වෙනවා. මෙතන පරිණුද්ධතෝ කියන්නේ එතකොට ඒ මරණය නෙවෙයි. ඉතින් මේ අපිට පේනවා මේ පරිණුබ්බත කියන වචනය සූත්‍රවල ඉදලා තිබෙනවා ජීවමාන රහතන් වහන්සේ පිළිබඳව. මේ පසුපැලින අටුවාවල යම් කිසි විශේෂයක් පෙන්눔 කරනවා ජීවමානව සිටියදී රහතන් වහන්සේට සිදුවන්නේ කිලේශ පරිණිපාණයයි මරණ අවස්ථාවේදී ඒ පිරිනිවන් පාන කියලා වචනේ දැන් කාලේ යොදන අවස්ථාවේදී සිදුවන්නේ ස්කන්ධ පරිණිරවාණයයි කියලා. නමුත් එහෙම වෙනසක් සූත්‍රවල ඉදලා නැහැ. යම් කිසි හේතුවක් නිසා. අර විදිහට වෙනසක් කරන්න සිද්ධ වුණේ පරිණබ්බාන කියන වචනේ මූලික අර්ථය ටික ටික ගෙවි යන්න පටන් ගත්තු නිසායි. මේක සිත පිළිබඳ තත්වයක් බව, පිරිණීම කියන එක සිත පිළිබඳ තත්වයක් බව කල්යාමේදී මේ ඒ අදහස යටපත් වුණ බවයි පෙනෙන්නේ. ඒක නිසා දැන් මේ කාලේ පරිනිබ්බාන කියන වචනේ ඇහෙනවත් එක්කම එකපාරට මතක් වෙන්නේ රහතන් වහන්සේගේ හරි බුදුරජාණන් වහන්සේගේ හරි අවසාන අවස්ථාව. ඔන්න ඔහොම තත්ත්වයක් තිබෙනවා. මේ පරිනිබ්බුත. නමුත් සූත්‍රවල අර පිරිණිවීම මේ රහතන් වහන්සේ මේ මේ අරහත්ඵල සමාධියේදී පැහැදිලි වුණ වන ප්‍රත්‍යක්ෂයක්. එතකොට අන්න ඒක නිසා තමයි අර අර අපි අර ධාතු විභංග සූත්‍රයේ උපුටා දක්වපු ඡේදයේ සඳහන් වන්නේ තත් ඉදේව වික්කවේ සබ්බ වේදිතානි අනබිනන්දිතානි සීති භවිස්සanti මෙහිදීම ඒවා සිසිල් වන්නා කියලා දැනගන්නවා. ඒ ඒ ඥානය තිබෙනවා. ඒ දැන ගැනීමම තමයි එතන වැදගත් වන්නේ. ඒ කියන්නේ නිසක වෙනවා මරණ අවස්ථාවේදී මට පුළුවනි මෙන්න මේ විදිහට වේදනාවන්ගේ සීතිභාවය පිළිබඳ ප්‍රත්‍යක්ෂයක් මගින් මායя පරද්දන්න. ඒ වගේම අර ජීවිත පරියන්තිකන් වේදනන් කියලා අර ඡේදයේ සඳහන් වුණේ මේ කියපු මේ මරණ වේදනාවේදී මේක ඉදිරිපත් කරගන්න පුළුවන් බවයි. ජීවිත පරියන්තික වේදනාවාවත් ඒ ජීවිතය කෙලවර වෙන අවස්ථාවේ මරණ වේදනාවවත් ඒ අවස්ථාවේදී රහතන් වහන්සේ ඉදිරිපත් කරගන්නේ මෙන්න මේ කියආපු මේ අරහත් ඵල සමාධියයි. අන්නේ අර්ථයෙන් තමයි මේකට අකුප්පාචේතෝ විමුක්ති කියන්නේ. අකෝප්‍ය අපිට කීප අවස්ථාවක මේ මේක ගැන විස්තර කරන්න සිද්ධ වුණා. අකුප්පාචේතෝ විමුක්ති කියලා කියන්නේ චංචල නොවන, සසල නොවන, කම්පා නොවන විදියේ චේතෝ විමුක්තිය. අනිකුත් ලෞකික චේතෝ විමුක්ති හැම එකක්ම කම්පා වෙනවා මරණ වේදනාව හැම බරපතලම වේදනාව. නමුත් මේ අකුප්පාචේතෝ විමුක්තිය මේ අරහත්ඵල සමාධියදී ලැබෙන නිර්වාණ ප්‍රත්‍යක්ෂය මේ වේදනාවගේ සීති භාවය පිළිබඳ ප්‍රත්‍යක්ෂය ඒක කම්පා වෙන්නේ නැහැ. අන්න ඒ ඒ ඒ අකුත්සා චේතු විමුතිය තමයි රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේම ඒ මරණ ජීවිතය කෙලවර ඒ මරණ අවස්ථාවේදී ඉදිරිපත් කරගන්නේ. මායя ඒක උදුර ගන්නේන අවස්ථාවේ ඉදිරිපත් කරගන්නේ ඒකයි. දැන් එතකොට අපිට මතක් කරගන්න පුළුවනි අපි අර ඉතිවුත්තකයෙන් උපුටා දැක්වූ ඒ දීර්ඝ සූත්‍රයේ අගගාථාව. යේ ඒක සංඥාය පදං අසංඛතං විමුක්ත චිත්තා භවනිත්‍ති සංඛයා තේ ධම්මසාරාදිගමා khයේ රත පහන්සුතේ සබ්බ භවානි සාදිනෝ ඒ ගාථාවේ අර්ථය මේක ටිකක් සමහර විට කෙනෙකුට ගැටලුවක් වෙන්න පුළුවන් ඉතින් ගාථාවක් මොකද මේ නිර්මාණ ධාතු දෙක පිළිබඳව සඳහන් ඡේදයක අගටම එන ගාථාව මේකයි යේ ඒත සංඥාය පදං අසංඛතං යම් කෙනෙක් මේ අසංඛත පදය පිළිබඳ හොඳ අවබෝධ හරියට තේරුම් අරගෙන විමුක්ත චිත්තා භවනිත්‍ති සංඛයා. භවනිත්‍ති නම් වූ තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් විමුක්ත චිත්තතාව නිදුනවා නිදුනා වූ සිත්ත්තා වූ. අන්න එතනින් මේ කියවෙන්නේ සෞපාදිශේෂ නිබ්බාන ධාතුවයි. මේ එකම එකම ගාථාවේ ඒ දෙවෙනි පදයෙන් කියවෙන්නේ සෞපාදිශේෂ නිබ්බාන ධාතුව. ඊළඟ පද දෙකේ තිබෙන්නේ තී ධම්මසාරාදි ගම කේ රතා ධම්මසාර කියන එක අටුවාවේ පවා එක පිළිගන්නවා. ධම්මසාර කියලා කියන්නේ අකුප්පාචේතෝ විමුක්තියයි. දැන් අපි මේ කතා කළ අකුප්පාචේතෝ විමුක්තිය තමයි මුළු මහත් ධර්මයේම සාරය, හරය. ඒක නිසා ඒකට ධම්මසාර කියලා කියනවා. මේ ධම්මසාරයේ ධම්මසාරයේ පිළිබඳ ලබා ගැනීම නිසා මේ අකුප්පාචේතෝ විමුක්තිය ලබා ගැනීම නිසා මේ ධම්මසාරාදී ගම කයේ රත. මෙතන මේ ක්ෂය කියලා කියන්නේ අර වේදනාක්ෂය. අර වේදනානම් khaya bhikkhu niccāto paranibbutto කියලා මේ ටිකකට කලින් ප්‍රකාශ කළ ඒ වේදනාවන්ගේ ක්ෂයයි මෙතන මේ කය කියන වචنين තෝරන්නේ මේ තේරුම් ගන්න ඕනේ. එතකොට අර අකුප්පා චේතු විමුක්තිය ලබා ගැනීම නිසා ඒ වගේම කයේ රතා වේදනාවන්ගේ ක්ෂය පිළිබඳව අල්මැත්තා වූ පහන්සුතේ සබ්බ භවානි තාදිනෝ මේ පදයෙන් තමයි මේ සූත්‍රය ඉවර වෙන්නේ. ඒ රහතන් වහන්සේලා පහන්සුතේ ඒ තාදී වූ ඒ තාදී ගුණ ඇති ස්ථිරකාර ගුණ ඇති රහතන් වහන්සේලා පහන්සුතේ සබ්බ භවානි සියලුම භවයන් අතහැරියාහ. ඒ කියන්නේ භව නිරෝධය. මේ කියන්නේ භව නිරෝධ ප්‍රත්‍යක්ෂය රහතන් වහන්සේ මේකට අපි මේ රහත් අරහත්ඵල සමාධිය නොයිකුත් නම් වලින් හඳුන්වන්න පුළුවන්. අර භව නිරෝධෝ නිබ්බාණං කියන ඒ හැඳින්වීම අනුව භව නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂය. ඒ භව නිරෝධයම තමයි අසංකත ධාතුව. දැන් අසංකත කියලා කියන්නේ ඒකමයි. භවය සංකත නම් භව නිරෝධය අසංකතයි. උතනයි ඔකේ වෙනස තියෙන්නේ. එතකොට මේ එකම අසංකත ධාතුවේ දෙපැත්තක් මෙතනින් අපිට පේනවා එකම අසංකත ධාතුවේ දෙපැත්තක් තමයි මේ සෞපාදිශේෂ පරිනිබ්බාන ධාතු අනුපාදිශේෂ පරිනිබ්බාන ධාතු කියලා කියන්නේ. සෞපාදිශේෂ අවස්ථාවේදී විමුක්ත චිත්තයි සිතයි. විමුක්ත චිත්ත නිසා රාග දේශ මොහ ගිනි දැල් පැන නගින්නේ නැහැ. ගිනි අඟුරු තිබුණාට ගිනි දැල් පැන නගින්නේ නැහැ. මක් නිසාද? අමුතු උපාදාන දර එකතු වෙන්නේ වීමක් නැති නිසා. ඊළඟට මේ රහින් පිටම නිවුණු අවස්ථාව ගැන කියනකොට තමයි අර අනුපාදිශේෂ කියලා කියන්නේ. නමුත් ඒ අවස්ථාව ගැන ඒතර පරිනිබ්බාන කියන වචනේදී ගන්න තියෙන්නේ ඒ මරණ අවස්ථාව එන විට රහතන් වහන්සේලා මේ අර මාර්යා එනකොටම මේ මේකටයි ගොඩ වහින්නේ. මේ අකුප්පාජේතෝ විමුතියට හිත යොමු කරනවා. මේකට හොඳම නිදසුන අපි ඉස්සෙල්ලාම පටන් ගමු බුදුරජාණන් වහන්සේගෙන්ම බුදුරජාණන් වහන්සේ මේ මරණයට මුහුණ දුන්න ආකාරය හොඳ ලස්සනට ප්‍රකාශ කරන අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ නාහු අස්සාත පස්සාසෝ පිටකිත්තස සාදීනෝ අනින්ජෝ සම්ති මාරබ්බ යම් කාලමකරීමුනි අසල්ලීනේන අසල්ලීනේ අසල්ලීනේන චිත්තේන වේදනං අජ්ජවාසයි පජ්ජෝතස්සේව නිබ්බාණං විමුක්ඛෝ චේතසෝ අහු අනුද්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ ආකාරයේ මේ ගාථා දෙකෙන් ප්‍රකාශ කරනවා නාහු අස්සාස පස්සාසෝ ඨිත චිත්තස්ස සාදීනෝ අනීජෝ සම්ති මාරබ්බ යම් කාලමකරීමුනි ඒගානම් වූ තෘෂ්ණාවෙන් තොර වූ ඒ බුද්ධ මුනිවරයා යම් ශාන්තියක් මුල් කොටගෙන කාලක්‍රියා කළේද ඒ සාදී වූ ස්ථිරසිත ඇති ඒ බුදුරජාණන් වහන්සේගේ ආශ්වාස ප්‍රශ්වාස නතර විය. ඒකයි මුල් ගාථාය අදහස්. ඊළඟ දෙවෙනි ගාථාය අදහස අසල්ලීනේන චිත්තේන වේදනං අජ්ජවාසී. අසල්ලීනේන කියන්නේ නොසැඟවුණු සිතින්. නොසැඟවුණු සිතින් වේදනාව දරාගත්සේක. අසල්ලේන චිත්තේන වේදනං අජ්ජවාසී. පජ්ජෝතස්සේව නිබ්බාණං විමුක්ඛෝ චේතසෝවහු. පන්දමක නිවියාම මෙන්, ගිනි පන්දමක නිවියාම මෙන් සිතෙහි විමුක්තිය විය. එතන කියන්නේ සිතෙහි විමුක්තිය. ඔන්න ඔතන යතන පෙන් කරන්නේ එතකොට බුදුරජාන් වහන්සේ පිළිවන්ත හැටි. දැන් මේකේ මේ ගාථාවේ තිබෙන ගැඹුර අත්ත වශයෙන්ම ඊටාත්ම විශාලයි. නමුත් මේක පිළිබඳ අටුවාව දෙන විග්‍රහයේදී එක්තරා පටලැවිල්ලක් ව්‍යාකූලත්වයක් සිදු වුණු බවයි පෙනෙන්නේ. මොනක් නිසාද? අර පළවෙනි ගාථාවේ සඳහන් වෙනවනේ අනේජෝ සම්තිමාරබ්බ යම් කාලම කරීමෝනි කියන එක. ඒ කියන්නේ යම් අනේජෝ සම්ති යම් යම් සම්තිං ආරබ්බ බුද්ධ මුනි කාලං අතරි කියන එක කියවෙනවා. ඒ කියන්නේ යම් ශාන්තියක් අරභයා බුද්ධ මුනිවරයා කාලක්‍රියා කළේද කියන එක. මේකෙදි අටුවාව තෝරන්නේ බුද්ධ මුනි සම්තින් ගමිස්සාමීති සම්තින් ආරබ්ධ කාලමකරි කියලා. ඒ කියන්නේ බුද්ධ මුනිවරයා ශාන්තියට යන්නේ මේ ශාන්තියට යන්නේ මේ කියන අදහසින් සම්තිය ශාන්තිය අරබය කාලක්‍රියා කළේ. දැන් මෙතන මේ එක්තරා විදිහක ක්‍රම විරෝධී බවක් පෙනෙනවා. මොකක් නිසාද? දැන් ආරබ්ධ කියන වචනේ අටුවාචාරින් වහන්සේලාම යොදලා තිබෙන්නේ සඳහා කියන අර්ථයෙන් නෙවෙයි. දැන් මෙතන අටුවාවේ මේ අරගෙන තියෙන්නේ ශාන්තියට යාම සඳහායි බුදුරජාණන් වහන්සේ කාලක්‍රියා කළේ. එහෙම ගත්තොත් අර ආරම්භ කියන කෙරදලා තියෙන සඳහා කියන අර්ථය. නමුත් අටුවාචාරින් වහන්සේලාම ජාතකට්ට කතා, ධම්පදට්ට කතා ආදී ඒ ග්‍රන්ථවල අටුවාවල ඔය ආරම්භ කියන පදය බොහෝ විට යොදන ඔය නිදාන කතා වල පිළිබඳව යම් කිසි කෙනෙකු අරභයා කියලා කියන්නේ යම් කිසි කෙනෙකු සඳහා නෙවෙයි. දැන් අපි හිතමු දෙව්දත් තෙරුන් අරබයා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කළයි කියලා එහෙම සඳහන් වෙන තැනක් ගැන. ඒ කියන්නේ දෙව්දත් තෙරුන් සඳහා දේශනා කළ එකක් නෙවෙයි. දෙව්දත් තෙරුන් මේ පිරිසවත් නෑ. සමහර විට දෙව්දත් තෙරුන් අපවත් වෙලා ඉවරයි. එතන කියවෙන්නේ දෙව්දත් තෙරුන් මුල් කොට. එහෙම නැත්නම් යම් කිසි කෙනෙකු හෝ යම් කිසි කාරණයක් මුල් කොට දේශනා කර කියන එකයි ඒ ආරම්භ කියන එකේ තේරුම. අරබය ආරම්භය කරගෙන කියන එක. ඉතින් එහෙම ගත්තොත් අපිට මේ ගාථාව තෝරන්න වෙන්නේ සූත්‍රයේ අර්ථයට අනුකූලව නම් බුද්ධ මුනිවරයා ශාන්තියට යන්නේ මේ කාලක්‍රියා කලේ කියන එක නෙවෙයි. බුද්ධ මුනිවරයා කාලක්‍රියා කරන්නේ මේ ශාන්තියට සිත යෙදී කියන එකයි අපිට ගන්න වෙන්නේ. අටුවාවට අනුව කාලක්‍රියාව මුලට ශාන්තිය පසුවට. නමුත් සූත්‍රාර්ථයට අනුව අපිට පෙනෙන්නේ ශාන්තිය මුලට කාලක්‍රියාව පසුවට. මෙතන ලොකු ගැඹුරු වෙනසක් පේනවා. අක්නිසාද අරමගත්තු තරතුවාවි තෝරන ආකාරයෙන් ගත්තොත් බුදුරජාණන් වහන්සේ කාලක්‍රියා කළේ අර නිර්වාණ ධාතුවට එකතු වෙන්න. ඒ අර්ථය තමයි බොහෝ තැන්වල අටුවාවල මතුවෙන්නේ. නොකිය බැරි තැන්වල කියනවා සමහර විට අර ධර්මානුකූලව නමුත් බොහෝ අවස්ථාවල එක්තරා විදිහක අර ශාස්ත්‍රවාදයකට නැඹුරු වෙන අන්දමේ සදාකාලික නිර්වාණයක් පිළිබඳ අදහසක් මතුවෙන අන්දමේ ප්‍රකාශන අටුවාවල සඳහන් වෙනවා. දැන් මෙතනත් ඒකට ඒ විදිහටයි මේ ආරම්භ කියන එක තෝරලා තියෙන්නේ. ශාන්තියට යන්නේ මේ කාලක්‍රියා කළේ නමුත් අපි මේ මෙතෙක් මේ තේරුවේ ශාන්ත කාලක්‍රියා කරන්නේ මේ ශාන්තියට සිත යෙදී කාලක්‍රියා කරන අවස්ථාව වෙනකොට අර ශාන්තිය ඉදිරිපත් කරගන්නවා. ශාන්තිය මුල් කරගන්නවා, පෙරටු කරනවා. ඒක පෙරටු කරාම මායාවේ බල බිඳිලා. මක් නිසාද වේදනාවන්ගේ සීති භාවය ලබා ගන්න නිසා. අන්න ඒ විදිහට එතකොට මේ මේන් අපිට පේනවා මේ අකුත්තා චේතෝ විමුක්තිය වටිනාකම. මේ කියන්නේ අරහත්ඵල අරහත්ඵල සමාධියේ ඇත්ත වශයෙන්ම මෙලොවදීම නිසකවම ලබන ප්‍රත්‍යක්ෂයක්. ඒ කියන්නේ අර ඒකම මෙන්න මේ ප්‍රත්‍යක්ෂය තමයි රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඒ වගේම රහතන් වහන්සේලා ඉදිරිපත් කරගන්නේ අර මාර්ය පරජ්ජන් පරද්දන්න. ඒක නිසාම තමයි මේ නිර්වාණයට යොදලා තිබෙන්නේ වචන තානං දේනං දීපං සරණං පරායනං හේමං අමතං ආදී පද රාශියක් මේ නිර්වාණයට යොදලා තිබෙන්නේ මේ නිසා. ඒ කියන්නේ මරණ වේදනාව හමුවේ මරණය හමුවේ කෙනෙකුට ප්‍රාණ ආරක්ෂාව වශයෙන් පිළිටන්නේ. ගොඩ වෙන්න පුළුවන් දිවයින, දීපං, තාන, ලේන, අතුල් වෙන්න පුළුවන් ලේන, සරණ ආරක්ෂා පිහිට ආරක්ෂාව, පරායන, ඒ වගේම හේම ආරක්ෂා සහිත තැන අමතන් කියලා කියන්නේ මෙන්න මේ අර්ථේ ඒ මර එතකොට මේ අමෘතත්වය බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා මෙලොවදීම ලබන ප්‍රත්‍යක්ෂයක්. ඒ ප්‍රත්‍යක්ෂයම තමයි අර මරණ අවස්ථාව ඉදිරිපත් කරන්නේ. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම පිළිබඳව ප්‍රකාශ කරන ගාථාවක අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ කාලක්‍රියා කිරීම කියන වචනයක් යොදාගත්තේ මොකද කියන එකත් අපිට කල්පනා කරන්න සිද්ධ වෙනවා. කාලං අතරි මේක මේ සාමාන්‍ය ජනයා පිළිබඳව යොදන වචනයක් කාලක්‍රියා කළා කියන්නේ. ඇයි මේ වචනය මෙතන ඉදිලා තිබෙන්නේ? අර සිත පිළිබඳ විමුක්තිය විමුක්ඛෝ චේතසෝ වහෝ කියලා කියන සිත පිළිබඳ විමුක්තිය මේ මරණය පිළිබඳ අදහසින් වෙන් කර දැක්වීමටයි. අනිත් අය වගේම මේ ශාරීරිය මේ වෙන වෙනීමක් සිදු වෙන රහතන් වහන්සේලාට. අන්නේ අදහසට තමයි මේ කාලං අතර කියන්නේ. කාලක්‍රියාව. ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේලායි රහතන් වහන්සේලායි පමණයි මේක කාලක්‍රියාව කාලක්‍රියාවක් හැටියට කරන්නේ. හරියට කාලය ආවම ඒකට කළ යුතු ක්‍රියාවක් හැටියටම කරන්නේ. අනිත් අය ඒකට බයයි, ඒකට කැමති නැහැ. එයින් ගැලවෙන්න බලනවා. බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා පමණමයි මේක කාලක්‍රියාව කාලක්‍රියාවක් හැටියටම කරන්නේ. මක් නිසාද? එයා වෙනකොටම ඊටම සූදානම් මේ අකුපාචේතු මුත්‍ය ඉදිරිපත් කරගන්නේ. අන්න ඒක නිසා මේ මෙතන ඊට ගත යුතු වැදගත්ම කාරණේ තමයි අර අනේජෝ සම්පින් ආරබ්බ යම් කාලම කරීමුනි. මේ පදයෙන් කියවෙන්නේ යම් ශාන්තියක් මුල් කරගෙන ඒ බුද්ධ මුනිවරයා කාලක්‍රියා කළේද අන්න ඒ ඒ ඒ කාලක්‍රියාව පිළිබඳ අනිත් විස්තර තමයි අර මුල් පාණිපද වලින් සඳහන් වෙන්නේ එතකොට මේ මේන් අපිට පැහැදිලි වෙනවා මේ ජීවිතයේදීම විත්ත ධම්මිකම ඒ කියන්නේ සම්ප්‍රායික தත්ත්වය අර සම්ප්‍රා ඇත්ත වශයෙන් සම්ප්‍රායික தත්ත්වය කියලා කියන්නේ අර මරණින් මතු තවත් උත්පත්තියක් නැත භවයක් නැත කියන ඒ භව නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂය මෙලොවදීම රහතන් වහන්සේ ලබා ගන්න මේ අරහත් ඵල සමාධිය. ඒ වගේම අර අමෘතත්වය අනිකුත් හැම ආගමකම අමෘතත්වය මරණින් මත්තටයි තියෙන්නේ. මේ බුද්ධ ධර්මයත් ඒකට සමාන කරොත් සදාකාලික නිර්වාණයක් පිළිබඳ අදහසක් එකතු කරගෙන ඒත් අනිත් ආගම් වලට යන කලමයි යන්නේ. එතකොට නිත්‍යතාව මේ අර අනිත්‍යතා ධර්මයට විරුද්ධ වෙනවා අනාත්ම ධර්මයට විරුද්ධ වෙනවා. දැන් මෙතන තිබෙන්නේ ඉතින් පිටින්ම ඊට වෙනස් සංකල්පයක් අදහසක්. ඒ මායාවේ බල බිඳින ඒ සමාධියකට සිත යොමු කිරීමෙන් ඒ මරණ අවස්ථාව ජය ගැනීම. එතකොට මෙයින් අපිට පේනවා මේ මේ අසංඛත ධාතුවේ අංශ දෙකක් දැක්වීමටයි මේ සෞපාදිශේෂ පරිනිබ්බාන ධාතු අනුපාදිශේෂ පරිනිබ්බාන ධාතු කියලා පද දෙකක් යොදලා තිබෙන්නේ. ඇත්ත වශයෙන් කියනවා නම් ඒ අනු වෙන එකක් තබා මරණින් මතු තත්ත්වයේ පවා මෙලව ලබන ඒ නිවීම පමණක් නොවේ මරණින් මතු මේ නිවීම තහවුරු බව මරණින් මතු භවය නිරුද්ධ බව ඒ හැම එකක්ම රහතන් වහන්සේ කලින්ම ප්‍රත්‍යක්ෂ කරගෙන තිබෙනවා. කල් සබාම ප්‍රත්‍යක්ෂ කරගෙන තිබෙනවා. දැන් මෙතන ඊටම මෙතන තියෙන වැදගත්කම කොයි තරම්ද කියතොත් මේ ලෝකයේ තිබෙන අනිකුත් සාමාන්‍යයෙන් මේ මේ සම්දිත්තික සම්ප්‍රායික කියන පද පිළිබඳව තියෙන විග්‍රහවලට වඩා ඉන් පිටිම වෙනස් මාර්ගයකින් මෙතනින් මේ බුදු දනන් වහන්සේ මෙතන මේ ධර්මය ඉදිරිපත් කළා කියන්නේ. අපේසාද සාමාන්‍ය ලෝකයා සලකන්නේ කෙනෙකුට නිසකව ප්‍රත්‍යක්ෂ කරගත හැකි සම්දිත්තික දේ පමණයි. සම්දිත්ති කියන වචනේ තේරුමත් මේ ජීවිතයට අදාළ දේවල්. එතකොට ධනෙකුට නිසක වශයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් තේරුම් ගන්න පුළුවන් වන්නේ සම්දිත්තික දේ පමණයි. සාමාන්‍ය ලෝකයේ පිහිට ඒකයි. සම්ප්‍රායික දේ මරණින් මතු තත්ත්වය පිළිබඳව ඒ විදිහට නිසක වෙන්න බැරි නිසාම ලෝකයාගේ සිරිත යම් කිසි ශාස්ත්‍ර කෙනෙකු කෙරෙහි හෝ දෙවි කෙනෙකු හෝ කෙරෙහි විශ්වාස ශ්‍රද්ධාවෙන් ඒ ගැන විශ්වාස කිරීම. මේ ටික කල්පනා කර බැලුවාම මේ මේ කාරණේ පැහැදිලි වෙනවා. ඒ කියන්නේ ලෝකයේ ලෝකයාගේ සිරිත මරණයෙන් මතු දෙයක් පිළිබඳව තමන්ට නිසකව ප්‍රත්‍යක්ෂ දැනුමක් නැති නිසා නැති නිසාම මේ මරණයෙන් මතු தත්ත්වය පිළිබඳව ඒ தත්ත්වය පිළිබඳව යම් කිසි කාරණයක් ගැන ඒ දෙවි කෙනෙකු කෙනෙක් එහෙම නැත්නම් ශාස්ත්‍රීය මහන්සිය කෙනෙකු කෙනෙක් ශ්‍රද්ධාවෙන් ඒ ගැන විශ්වාසය තබනවා. මේ මූල ධර්මයේ මේ තව ටිකක් ඕනනම් පැහැදිලි කරගන්න අපි අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සුමනා වර්ගයේ එන සීන සේනාපතිගේ පොඩි කතාවුවටක් ඉදිරියට ගනිමු. මේ ගැඹුරු සූත්‍රාස්සට මේ මේ දාන කතාවත් එකතු වුණාම මේක ටිකක් සහනයකුත් වෙනවා. මේක මේ දාන කතාව පිළිබඳ බොහොම සෑහළු කතාන්තරයක් අපි මේ නිදසුනක් හැටියට ඉදිරිපත් කරන්නේ. මේ සීහ තේනාපතිය බොහොම ශ්‍රද්ධාවන්ත බොහොම දානපති කෙනෙක්. එක දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා විමසනවා සක්කානුකෝභන්තේ සම්දිත්තිකං දාන ඵලං පඤ්ඤාපේතු. ස්වාමීනි සම්දිත්තික දාන ඵලයක් දක්වන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් දාන ඵල දානානිසංස කියනකොට පරලෝ පිළිබඳවනේ කියන්නේ. ඒක නිසා මේ වෙන්නේ නැති සීල දනාපති කියන්නේ විශේෂයෙන් අහන්නේ. මේ සම්දිත්තික වශයෙන් මේ ජීවිතයේදීම අත්දකින්න පුළුවන් විදිහේ දානානිසංසයකුත් තිබෙනවද? කියලා බුදුරජාණන් වහන්සේ ඉතින් ප්‍රශ්න කළා. බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේ සම්දිත්තික දාන ඵල හතරකුයි සම්ප්‍රායික මරණින් මතු දාන ඵලයකුයි කියන මේ විදිහට ආනිසංස පහක් ප්‍රකාශ කළා. ඒ සම්දිටික දාන ඵල හතර දායකෝ සීහ දානපති බහුනෝ ජනස්ස පියෝ හෝති මනාපෝ. සීහ මේ දායක දානපති දායකයා බොහෝ දිනාට ප්‍රියමනාප කෙනෙක් වෙනවා. ඒක පළමුවෙනි සම්දිටික දාන ඵලය. මේ ජීවිතේදී මම දකින්න පුළුවන් දාන ආනිසංසය. දායකෝ සීහ දානපති දායකම් සීහ දානපති සන්තෝසප්පුරිසා භජନ୍ତି යහපත් සත්පුරුෂයෝ මේ දායක දානපතියාව අසුරු කරනවා. ඉතිසද්දෝ අබුග්ගච්ඡති. තුන්වෙනි කාරණය දායක දානපතියා පිළිබඳව හොඳ යහපත් කීර්තිරාවයක් ඇති වෙනවා. ඊළඟට හතරවෙනි ආනිසංසය හතරවෙනි දාන ඵලය ප්‍රතිය දානපති යඤ්ඤදේව පරිසං උපසංකමති අධිකත්‍ය පරිසං උද්ග්‍රහණ පරිසං උද්ඝහපති පරිසං සම්මන පරිසං විචාරදෝ උපසංකමති අමංකු භූතෝ මේ දානපති දායකයා යම් කිසි පිරිසක් ක්ෂත්‍රිය හෝවා බ්‍රාහ්මණ හෝවා ගෘහපති හෝවා ශ්‍රමණ හෝවා යම් කිසි පිරිසක් සභාවක් දෙලෙඹෙනකොට විශාරදව බය නැතිවම නොමකුවම ලැබෙනවා. මෙන්න මේ කියපු දාන දානානිසංස හතර දානඵල හතර අත්දකින්න පුළුවන් කෙනෙකුට කියලා ඒ විදිහට ඒක නිසා ඒක සම්දිත්තිකයි. ඊළඟට පස්වෙනිව තව නොනසු ප්‍රශ්නයක් වශයෙන් තව පස්වෙනිව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. තවත් මේකට ඒ සීලේන පදයේ සිත දිනු සතුට වෙන්න වෙන්නේ නැති දායකෝ සිය දානපති කායස බේදා පරම්මරණ සුගතින් සග්ගම් ලෝකං උපද්දති. ඒ දායක දානපතියා කය බිඳී ඒ මරණයෙන් මත්තේ සුගතියෙහි උත්පත්තිය ලබයි කියනවා. අන්නේ අවස්ථාවේ මේ සිය සිය සේනාපති ප්‍රකාශ කරනවා. අන්නේ ඒ ප්‍රකාශනය අපිට මෙතෙන්දි වැදගත් වන්නේ යානිමානි බන්තේ භගවතා චත්තාරි සම්දිත්තිකානි දානපහානි අක්ඛාතානි නාමඤ්ඤත් භගවතෝ සද්ධාය ගච්ඡාමි අහම්පේතානි ඥානාමි චංචකෝ මං භන්ති භගවායෝ මා දායකෝ සිය දානපති කාය සුභේදා පරම්මරණ සුගතින් සග්ගං ලෝකං උප්පජ්ජති इति ඒතං නජානාමි එක්කච පනහං භගවතෝ සද්ධාය ගච්ඡාමි. ඒ කියන්නේ සිය දේනාපත්‍ය ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විසින් යම් සම්දිත්තික වූ දානඵල හතරක් ප්‍රකාශ කළාද මේ ජීවිතයට අදාළ දානඵල ප්‍රකාශ හතරක් ප්‍රකාශ කරාද ඒවා පිළිබඳව භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් මම මේව විශ්වාස කරන්නේ. මගිකාත්. අහම්පි හේතානි ජානාමි. මම මේව ප්‍රත්‍යක්ෂයෙන් දන්න නිසා. එතකොට මම ප්‍රත්‍යක්ෂයෙන් දන්න නිසාමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් විශ්වාස නොකරන්නේ. ඒක දැන් ගැඹුරින් හිතේ හේතු කාරණයක්. ඊළඟට අන්තිමට කියන්නේ යම් චපන මේ භාග්‍යතුන් වහන්සේ නමුත් භාග්‍යතුන් වහන්සේ මේ සම්ප්‍රායික මරණින් මතු දානපලයක් ගැන යම් ප්‍රකාශයක් කළාද ඊතාන් නජානාමි. ඒක නම් මම දන්නේ නැහැ. ඉච්ඡති පන භගවතු සද්ධාය ගච්ඡාමි. ඊය මම දන්නේ නැති නිසා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රද්ධාවෙන් මේ ගැන විශ්වාස කරනවා. ඔන්නතෙන් පේනවා එතකොට අපි අර කලින් කියාපු මූල ධර්මය යම් කිසියක් පිළිබඳව ප්‍රත්‍යක්ෂ ඥානය ඇද්ද එතැනට ශ්‍රද්ධාවක් අනවශ්‍යයි. ශ්‍රද්ධාවක් අනවශ්‍යයි දෙන්න. මක්නිසාද ප්‍රත්‍යක්ෂ ඥානය තියෙන නිසා. දන්නේ නැති නිසා ඒ ශ්‍රද්ධාවක් ඇති කරගන්න. විශ්වාසයක් කරගන්න. දන්නවනම් දන්නවා. එතකොට අන්න ඒ බඳු මේ ප්‍රත්‍යක්ෂ ඥානයක් නැති තැන තමයි ශ්‍රද්ධාවට ඉඩ ලැබෙන්නේ. ඒක නිසා තමයි අර පස්වෙනි කාරණය පිළිබඳ ශ්‍රද්ධාව මුල් කාරණා පිළිබඳ ශ්‍රද්ධාවක් අවශ්‍ය නැහැ. ශ්‍රද්ධාවක් නැතුව මම ඒක දන්න නිසා මේ බුදුරජාණන් වහන්සේ කිරේ ශ්‍රද්ධාවක් නැති. අන්න මේ මේ මූල ධර්ම දැන් අපි ඉලි කරගත්තා නම් මේක ප්‍රයෝජනෙ ගන්න හොඳ ධම් ගැට ගාථා ධම්මපදයේ තියෙනවා. මේ ධම් ගැට තියෙන පළියට ලියනවා නෙවෙයි මේ අපේ මාතෘකාවට අදාළ ගාථාවක් නිසා. අස්සද්දු අකතඤ්ඤෝච සංධිච්ඡේදෝච යෝනරෝ හතාව කාසෝ වන්තාසෝ සරි උත්තම පෝරිසෝ මේ අරහන්ත වර්ගයේ යන ගාථාවක් මේ ගාථාවේ මේ විදිහ ගාථාවලට කියන්නේ ශ්ලේෂාර්ථවත් ගාථා කියලා ශ්ලේෂාර්ථ කියලා කියන්නේ සමහර වචන තිබෙනවා දෑරුත් එහෙම නැත්නම් දෙබිඩියරුත් අර්ථ කීපයක් ඇති පද තිබෙනවා කාව්‍යාලංකාරයක් වශයෙන් සමහර විට යොදනවා මේ දහම් ගැට ගාථා ආදී දහම් ගැට කවි එහෙමත් තියෙනවා බැලු බැලමට මේ කියනකොට මේ පිටින්ම ධර්ම විරෝධී අදහසක් කියන්නේ ඒ ඒක එක්තරා උපායක් අර මේ අසන්නාගේ කියවන්නාගේ අවධානය යොමු කිරීමට කුතුහලය යොමු කිරීමට මොකද්ද මේ කියන්නේ කියලා. බලනකොට ධර්ම විරෝධී අදහස මුලින් කියවෙන්නේ. මේ ගාථාවෙත් එහෙමයි. දැන් අපි ගනිමු ඉස්සෙල්ලා ධර්ම විරෝධී අදහස මොකද්ද මේ මුලින්ම මතු පිට වෙන අර්ථය. අකතඤ්ඤෝ කියන්නේ කළ ගුණ නොදන්නා. අසද්දෝ කියන්නේ ශ්‍රද්ධාවක් නැති. අසද්දෝ ශ්‍රද්ධාවක් නැති අකතඤ්ඤෝ කළ ගුණ නොදන්නා. කතඤ්ඤෝච සංදිච්ඡේදෝච. ගෙවල් බින්දින හතාවකාශෝ සියලුම ඉඩ කඩ අවුරාගත්තු යෝනරෝ යම් නරයෙක් වේද යම් මිනිසියෙක් වේද සරේ උත්තම පෝරිසෝ. ඒ තැනත් තමයි උතුම්ම පුරුෂයා. සමහරවිට මේ කාලේ හැටියට ඒක ඇත්තක් වෙන්න පුළුවන් කොහොම නමුත් මේ මෙතන කියන්නේ මේ අරහත් ඇත්ත වශයෙන් මේ ගාතාව රහතන් වහන්සේලා පිළිබඳව ගාතාවක්. නමුත් බැලු බැලමට මෙතන කියන්නේ මේ ගෙවල් බින හොරෙක් පිළිබඳව. මේක මේ ශ්‍රේෂාර්ථය මේ එක ශ්‍රේෂාර්ථය. දැන් මේකේ අර ගැඹුරු අර්ථය අපි බලමු ධර්මානුකූල අර්ථය. අකතඤ්ඤෝ කියලා කියන්නේ අකත කියලා කියන්නේ අසංකතියමයි. නිවනට නම. අකතං අසංකතං කියලා එහෙම තියෙන්නේ. ඒක නිසා අකතඤ්ඤෝ කියලා කියන්නේ ඒ නිවන, ඒ අසංකත తত্ত্বය දැනගත්. ප්‍රත්‍යක්ෂ ඥානයෙන් දැනගත්. අකතඤ්ඤෝ. අකතඤ්ඤෝ ඊට අසද්දෝ. ඒ ප්‍රත්‍යක්ෂ ඥානයෙන් දැනගත්තු නිසාම ශ්‍රද්ධාවක් නැති ඒක අපි වැඩි තේරුම් අපි පස්සට දමලා ඉස්සෙල්ලා ගාථාවේ මේ දෙවෙනි අර ගැඹුරු අර්ථය ගත්තොත් මෙහිමයි. අස්සද්ධෝ කියන්නේ ශ්‍රද්ධාව අනවශ්‍ය. මෙතෙන්දී අපිට කියන්න සිද්ධ වෙනවා ශ්‍රද්ධාව නැති නෙවෙයි නැති හැටියට නෙවෙයි මෙතන පරිවර්තනය කරන්න වෙන්නේ. ශ්‍රද්ධාව අනවශ්‍ය. දැන් අපි අර සීහ සේනාපතිගේ ඒ කතාවෙන් මතු කරගත්තු ධර්ම න්‍යාය අනුව ඇත්ත වශයෙන් අපතඤ්ඤු කියන දෙවෙනි පදේ තමයි අපිට ඉස්සරහට ගන්න වෙන්නේ. ඒ කියන්නේ අකතඤ්ඤු නිසාමයි අසද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ අසංකත ස්වභාවය අසංකත ධර්මය කල්තබාම ප්‍රත්‍යක්ෂයෙන් දැනගත්තු නිසාමයි ශ්‍රද්ධාවක් අනවශ්‍ය රහතන් වහන්සේට. අන්නේ අර්ථයෙන් රහතන් වහන්සේට මෙතන අසද්දෝ කියන පදේ යොදලා තිබෙනවා. එතකොට අසංකත නම් වූ ඒ අකත නම් වූ නිර්වාණය දැනගත් නිසාම ශ්‍රද්ධාව ශ්‍රද්ධාව අනවශ්‍ය වූ ශ්‍රද්ධාවෙන් වැඩක් නැති අසද්දෝ අනිත් පදත් ඒ විදිහට තව ගැඹුරු අර්ථ වලින් දක්වනවා. අසද්දෝ අගසඤ්ඤූච සංදිච්ඡේදෝ කියලා කියන්නේ ඇත්ත වශයෙන් සංසාර සංගිය සිඳලම. ඊවල් බින්දින අදහස නෙවෙයි සංදිච්ඡේදෝ සංසාර සංගිය මෙතන අර වට්ටුපච්ඡේදෝ ආදී වශයෙන් එහෙම දක්වන ඒ සංසාර වට්ටිය ඒ සංසාර සංගිය දිඳගනු. සංදිච්ඡේදෝ යෝනරෝ හතාවකාසෝ නැවත උත්පත්තියට ඇති ඉඩකඩ අවුරාගත්. ඒ සියලු කර්ම බීජ තේ කීන බීජ අවිරූල ඡන්ද ආදී වශයෙන් කියන විදිහට ඒ කර්ම බීජ නැති කළා වූ අන්නේ බඳු ඒ පුද්ගලයා ඇත්ත වශයෙන්ම උත්තර පුරුෂයෙක් අන්න එතකොට ඒ රහතන් වහන්සේ පිළිබඳව දැන් මෙතන අපිට පැහැදිලි වෙනවා මේ අසද්දෝ කියන පදය මේ රහතන් වහන්සේ දෙදලා තියෙන හරියට අර අසීකෝ කියන පදේ වගේ දැන් රහතන් වහන්සේ පිළිබඳව දෙන අසීකෝ කියලා පදයක් දැන් සීක කියලා කියන්නේ හික්මන කියන අර්ථයෙන් සෝවාන් ආදී ආර්ය අෂ්ටාංගික මාර්ගයට හරියට වැටිලා නිර්වාණය රහත් වීම දක්වා උත්සාහ කරන ආර්ය පුද්ගලයා හඳුන්වන පදයක් තමයි සීකෝ. සීක කියන වචනේ බලාගෙන අසීක කියන පදේ එහෙම පරිවර්තනය කරොත් කියන්න වෙන්නේ නොහික්මන තැනත්තා. නමුත් රහතන් වහන්සේ නොහික්මන තැනත්තා නෙවෙයි. හික්මීම අවසන් කළ හික්මීමෙන් වැඩක් නැති. හික්මීම ඒ පිළිබඳ කටයුතු අවසන් කළ. 아무තෙන් හික්මෙන්ට අවශ්‍යතාවක් නැති. අන්නේ අර්ථයෙන් අසීකෝ කියන පදයේ දන රහතන් වහන්සේට. අන්නේ වගේම තමයි මෙතනත් මේ අස්සද්දෝ කියලා කියලා තිබෙන්නේ. අසද්දෝ අකතඤ්ඤෝච. එතකොට මෙතන මේ අකතඤ්ඤෝ කියන එකට අපි අර කලින් සඳහන් කළ අසංඛතිය පිළිබඳ මේ ජීවිතයේදී රහතන් වහන්සේ කල්තබාම අරහත්ඵල සමාධියදී ඒ භව නිරෝධය ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් ඒ අසංඛතිය දැනගත්තා. ඒ දැනගත්තු නිසාම තමයි අන්න ඒකම නිසා තමයි අපි ප්‍රකාශ කරන්නේ මේ මේක මහා ආශ්චර්යමත් දෙයක් මේ ධර්මයේ පිළිබඳව මක් නිසාද මේ නිර්වාණ ප්‍රත්‍යක්ෂය පිළිබඳව මහා ආශ්චර්යමත් ධර්ම ධර්මතාව කුමක්ද සම්දිත්තික වූ මේ මේ ජීවිතය හා සම්බන්ධ දේවල් පමණ පිළිබඳව පමණක් නෙවෙයි සම්ප්‍රායික තත්වයක් පිළිබඳවත් මරණින් මතු තත්වයක් පිළිබඳවත් නිසක ප්‍රත්‍යක්ෂ ඥානයක් ලබා ගැනීමේ ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ තියෙන මේ නිර්වාණ නාමය භව නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂයක් මරණින් මතු භවයක් නැති බව මෙලොවදීම දකින තත්වයක් මේ කියන්නේ භව නිරෝධෝ නිබ්බාන එතකොට මේ එකම අසංකත ධාතු අන්න ඒ නිසා තමයි අර අර ධාතාව ඉවර වෙන්නේ පහන්සුතේ සබ්බ භවහනිකාදීනෝ සියලුම භවයන් මේ රහතන් වහන්සේලා සියලු භවයන්ගෙන් මිදුණා. පහන්සුතේ සබ්බ භවහනිකාදීනෝ. දැන් එතකොට මෙයින් අපිට පැහැදිලි වෙනවා මේ මේ සෞපාදිශේෂා නිබ්බාන ධාතු අනුපාදිශේෂා නිබ්බාන ධාතු කියලා මේ දෙකක් තිබුණාට මේ අනුපාදිශේෂා නිබ්බාන ධාතුව කියලා කියන්නේ රහතන් වහන්සේගේ මරණින් මතු ගිහිල්ලා පදිංචි වෙන සදාකාලික තත්වයක් නෙවෙයි ඒ වගේම අමරණීය තත්වයක් නෙවෙයි. නිර්වාණයේ අමෘතත්වයේ මෙලොවදීම අත්දකිනවා. ඒක නිසා තමයි අමතං පරිභුංජති. රහතන් වහන්සේලා අමෘතය අනුභව කරනවා. අරහත්ඵල සමාධියට සම්වැතිලා. ඒ වගේම අර මරණ අවස්ථාව ආවම ඒක ඉදිරිපත් කරගෙන අමෘතය වළඳන අතරේ අර මාරේ අර මේ හිමිහිට මේ ශරීරය අහක් කරගන්න. එතකොට මේකට ඕන නම් ගිනි තියා ගන්නත් පුළුවන්. හරියට වෙන කෙනෙකුගේ ශරීරයට ගිනි තියන්නවා වගේ. එතකොට ඒ වගේම දැන් අපි එතකොට මේ ධර්ම ඉතාමත්ම ගැඹුරු කොටසකට මේ ඇවිල්ලා තිබෙන්නේ මේ සංකත අසංකත කියන පද දෙකක් යමක් කියන්න ගැනත් යමක් කියන්න සිද්ධ වෙනවා. අපි ගියවර දේශනේදී ප්‍රකාශ කළා අර ලෝකයේ ලෝකයා සාමාන්‍යයෙන් මහා පරතරයක් හැටියට ඇතේ සැලකන ඊතර මෙතර කියන පද දෙකත් ලෞකික ලෝකෝත්තර කියන පද දෙකත් පිළිබඳ එක්තරා අමුතු විදිහේ විවරණයක් අපිට කරන්න සිද්ධ වුණා. සාමාන්‍යයෙන් ඊතර මෙතර ලෞකික ලෝකෝත්තර කියන මේ පද පිළිබඳ පරතරයක්. සෝනේ එකක් තියා පරතරය කියන වචනේ අහනකොට ඇහෙනකොටම කෙනෙකුට හිතෙන්නේ කාලයක් අවකාශයක් පිළිබඳ යම් කිසි විශාල විශාල පරිච්ඡේදයක් එතනින් පේනවා. විශාල පරතරයක් පේනවා. නමුත් අපි මේ මේ ඊතර මෙතර අතර පරතරයක් ලෞකික ලෝකෝත්තර අතර පරතරයක් අප උපමා කළේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබුණේ මේ නෙළුම් උපමාවෙන් පියුම් උපමාව මාර්ගයෙන් අර නිලුම් කොලේ තියෙන පිනිබින්දුවයි. එතකොට නිලුම් කොලේ ඉඳලා පිනිබින්දුවට යම් දුරක් වේද? අන්න එපම එපමණම දුරක් තමයි ඊතරත් නිතරත් අතර තියෙන්නේ. ලෞකිකයත් ලෝකෝත්තරයත් අතර තියෙන්නේ. අන්න ඒක නිසා තමයි දැන් වෙනත් තර්කයකින් කියනවා නම් මේවා සමහර විට මේ නිකන් තර්ක කියලා හිතන්න පුළුවන්. නමුත් ගැඹුරින් කල්පනා කිරීමට හොඳ අවස්ථාවක්. අර යක්ෂ පාරං අපාරං වා පාරාපාරං නිවිජ්ජති කියන අර ධම්මපද ගාථාව බැලු ගන්නට මහා අවුල් විදිය ගාථාවක්. රහතන් වහන්සේට ඊතරත් නෑ මෙතරත් නෑ ඊතර මෙතර දෙකමත් නෑ අන්න ඒ බඳු ඒ ගාථාවලින් අපට පෙනෙන්නේ රහතන් වහන්සේ මෙතරින් පමණක් නෙවෙයි ඊතර උනේ මෙතර ඊතර දෙකෙන්ම ඊතර උනා මෙතරින් පමණක් නෙවෙයි රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා ඊතර උනේ මෙතර ඊතර දෙකින් ඊතර උනා ඒ කියන්නේ ද්වේතාව ඉක්මවුවා සංකතය අසංකතය ගැන පියවිදි දෙයක් කියන්න සිද්ධ වෙනවා සංකතය හරියට මල් රටාවක් වගේ යම්කිසි මල් රටාවක් සකස් වෙලා තිබෙන සංහා ලාටුව ලාටුව එහෙම නැත්නම් ලේබේ ලාටුව ඉවත් කරලා අපි මෙතන ගනිමු මේ මේ එහෙ පිටිම අර භවය නැමැති මේ සංකතය මේක සකස් වෙලා තියෙන සංහා ලාටුව වෙනුයි දික්ටි පටලැවිලි ඒ දික්ටි ඒ දික්ටි පටලැවිලි දේරුව ඊළාට මාන ගැටක් ඉහළ දැම්මොත් අන්න ඒ අවස්ථාවේ අර සංකතේම අසංකත බවට පත් වෙනවා එතකොට එකම මල් රටාව මේක තියෙන තණ්හාලාතු හොදලා හැරලා විච්චපට ලැබිල්ල බේරලා මානෙකට ලිව්වාම ඒකම අසංකතිය වෙනවා. ඒකම තමයි භව නිරෝධය. දැන් අන්න ඒ විදිහේ බලනකොට අපි අර මේ නිබ්බාන කියන මේ නිවීම කියන වචනයම ගැන තවදුරටත් කල්පනා කරලා බැලුවාම මේ බුදුරජාණන් වහන්සේ අර බුද්ධ පරිණිරවාණය පිළිබඳේ වදක්වන්නේත් අර අර විදිහේ නිවීමක් ඒ වගේම තවත් හොඳ අවස්ථාවක් තිබෙනවා මේ බුදුරජාණන් වහන්සේම උදාන ගාථා උදාන නනු ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළ එක්තරා අවස්ථාවක් සඳහන් වෙනවා උදාන පාළියේ අගතම කියවෙනවා දබ්බමල්ල පුත් මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳව. මේ දබ්බමල්ල පුත් මහරහතන් වහන්සේ මහත් 이르දිමත් රහතන් වහන්සේ කෙනෙක් විශේෂයෙන්ම තේජෝ දහතු සමාපත්තියෙන් යම් යම් අපංකම් කර ආශ්චර්යමත් රහතන් වහන්සේ නමක් මේ රහතන් වහන්සේගේ පරිනිර්වාණයත් එක්තරා විදිහක ආශ්චර්යමත් දෙයක්. උන්වහන්සේ පිරිනිවන් පෑමට කාලය, ඒ කියන්නේ ජීවිතය අවසානයේ කාලය ආවහම බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා මෙන්න පරිනිබ්බාන කාලෝදානි මේ සුගත මගේ මේ පරිනිර්වාණ කාලය ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ කියලා සුගතයන් වහන්සේ කියලා ප්‍රකාශ කරනවා බුදුරජාන් වහන්සේ පිරදුන පිළිතුර යසදානිකං ගබ්බා කාලං මඤ්ඤති. යම් යම් වැඩයකට සුදුසු කාලය නම් ඒ වැඩේ කරන එකයි තියෙන්නේ. ඒ කිව්වා විතරයි ඊට දබමණ්ඩ පුත් මහ රහතන් වහන්සේ බුදුරජාන් වහන්සේ පැවිදිුණු කරලා අහසට පැන නැගිලා තේජෝ ධාතු සමාපත්තියට සංවැදලා එයින් නැගිටලා පිරිනිවන් පෑවා. ඊළඟට ඒ ශරීරය අර ගිනිගත්තු ශරීරය අහතෙම පරයන්කෙන් ඉඳගෙන ඒ ආදාහනය කරගත්තේ. ඒ දැල්වුණු ශරීරයෙන් අලුතිරුුනේත් නෑ දැලිතිරුුනේ. ඒකයි විශේෂත්වය. අලුත් ඉතුරුුනේ නෑ දැලි දැලිත් ඉතුරුුනේ. කිසිම දෙයක් ඉතුරුුනේ නෑ. මේක එතකොට මේ නිබ්බාණය පිළිබඳව අපි මේ ප්‍රකාශ කරන අදහස් වලට හොඳ නිදසුනක් නිසා වෙන්න ඕන බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදී හොඳ වටිනා ගාථාවක් ප්‍රකාශ කළා උදාන ගාථාවක්. අභේධිකායෝ නිරෝධි සංඥා වේදනා සීති භවින්සු සබ්බා සංඛාරා රූප සමින්සු විඥානං අත්තං අගම කය බිඳීගේ අභේධිකායෝ නිරෝධි සංඥා සංඥාව නිරුද්ධ විය වේදනා සීති භවින්සු සබ්බා සියලු වේදනාවෝ සීති භාවයට සිසිල් භාවයට පත් වූවා පත් වූවා සංඛාරා රූප සමින්සු සංස්කාරයෝ සංසිඳුනා විඥානං අත්තං අගම විඥානේ අස්තියට ගියේ කෙලවර විය තවත් ඉතිරි දෙයක් නැහැ මෙතන. ඊළඟට මේ සිද්ධිය කොයිතරම් වැදගත්ද කියතොත් මේ සිද්ධිය සිද්ධ වුණේ වේළුවනාරාමේ රජගහනුවර වේළුවනාරාමේ ඊළඟට බුදුරජාණන් වහන්සේ සවැත් නුවරට වැඩි අවස්ථාවේදී කිසි සංඝයා වහන්සේ කෙනෙක් අහපු ප්‍රශ්නයකටවත් පිළිතුරු හැටියට නෙවෙයි තමන් වහන්සේම ඉදිරි ඒ සංඝයා වහන්සේලා අමතලා මෙන්න මෙහෙම අපේ මේ දබ්බ මල්ල පුත්ත මේ විදිහට මේ අනුපරිණිවන් පෑවා මෙන්න මේ අලුත් ඉතිරුන්නේ නැහැ දලිත් ඉතිරුන්නේ නැහැ කියලා ඒ ඒක සූත්‍රයක් වශයෙන් ප්‍රකාශ කරලා අදදී ඒක අද අපි තවත් උදාහරණ ගාථා දෙක තවත් ප්‍රීති වාක්‍ය දෙකක් ප්‍රකාශ කළා. ඒ කියන්නේ අයෝඝන හතස්සේව ජලතෝ ජාත වේදසු අනුපුබ්බෝපසන්තස්ස යථා ඥායති ඥායති ගති එවං සම්මා විමුක්තානං කාමබන්ධෝගතාරිණ පඤ්ඤාපේතුම් ගති නත්ති පත්තානං අචලං සුඛං අයෝඝන හතස්සේව ජලතෝ ජාත වේදසු මේ මුල් පදේ ගැන ටිකක් පොඩි ගැටලුවක් තිබෙනවා ඔය අටුවාවල එහෙම තෝරලා තියෙන්නේ. අර්ථ දෙකක් දීලා තිබෙනවා. එක අර්ථයක් අයෝගන හතස්ස කියලා කියන්නේ අටුවාචාරින් වහන්සේ කියනවා මේ කම්මලක කිනිහිරෙනුත් මිටියෙනුත් යම්කිසි යකඩයක් යකඩාදී යම්කිසි ඉරෝල භාජනයක් කලනකොට එයින් පැනගුණු ගින්න ගින්න හෝ එහි සද්දේ හෝ අනුක්‍රමයෙන් නිවියාමතේ මේ ඉස්සෙල් අපි අර්ථය කියන්න සිද්ධ වෙනවා අයෝගන හතස්සේව ජලතෝ ජාත වේදසෝ අපි ඉස්සෙල්ලා මේ පිළිගත්තු අර්ථය අපි අපිට මෙතෙන්දී අභිමතාර්ථය අපි ඉස්සෙල්ලා ඉදිරිපත් කරනවා අයෝගන හතස්සේව ජලතෝ ජාත වේදසෝ කම්මලගේ තලනු ලබන එහෙම නැත්නම් ගිනිගත්තු යකඩ ගුලියක් යකඩ පිඬක් මෙන් දැල්වෙන්නා වූ ගින්න කිය ගින්න අනුපුබ්බෝප සන්තස්ස අනුක්‍රමයෙන් අනුපිළිවෙලෙන් ක්‍රමක්‍රමයෙන් නිවිගිය විට අනුපුබ්බෝප සන්තස්ස යථාන ඥායතේ ගති යම්සේ ගිය ගිය තැන දැනගතු නොහැකි වේද ඒවන් සම්මා විමුක්තාණ එසේම මනවින් විමුක්ත වූ සම්මා විමුක්තාණ කාමපන්තෝක චාරිණං කාම බන්ධන වලින් නම් වූ ඒ ජල පහරින් ඡන්ද පහරින් ඊතර වූ සාමවන්තෝක චාරිණං ඒ රහතන් වහන්සේලාගේ පඤ්ඤාපේතුන් ගති නැති පැනවීමට පෙන්눔 කිරීමට ගිය මඟක් නැත සත්තානං අචලං සුඛං. මක්නිසාද මේ අචල නම් අචල සුඛය මේ අචල වූ නොසෙල්වන් නොසෙල්වන්නා වූ නිර්වාණ සැපයටපත් වූ ඒ රහතන් වහන්සේලාගේ ඒ අවසාන අවස්ථාවේදී ගිය මඟ දෙකගත නොහැක. එතකොට මෙතන අර ප්‍රශ්නයක් හැටියට අපි ප්‍රකාශ කළේ අර මුල් ගාථාපදයේ පිළිබඳවයි අටුවාවේ විවරණ දෙකක් දෙනවා. දෙනවා. එක විවරණයක් තමයි අපි ප්‍රකාශ කළ ආකාරයට කම්මලක පිනීරණුත් ඒ යකඩ මේ මිටියනුත් තලනු ලබන යම්කිසි ලෝහ භාජනයකින් පෑන නගින ගින්න ඒක ඒ ඒක භාජනය සම්බන්ධ ගින්නත් එහෙම නැත්නම් ඒ ගින්න ඒ සද්දය වූ ක්‍රමක්‍රමයෙන් සංසිඳිය ගියාම ඒක කොහේ ගියාද කොයි පැත්තට ගියාද කියලා දැනගන්න බැරි වෙන්නේ යම්සේද කියලා අන්නේ විදිහටයි අටුවාචාරින් වහන්සේ තෝරන්නේ ඊළඟට ඇතම් කෙනෙක් මෙසේද කියත් කියලා සමහර විට අටුවාවේ වෙන ආයේගේ අදහසුත් දානවා කේචිත්වාද වශයෙන් ඇතම් කෙනෙක් මෙන්න මෙහෙමත් කියනවා කියලා තවත් තේරුමක් දෙනවා. ඒ කියන්නේ අයෝග කලනු ලබන යකඩ යකඩ ගුලියක් කියන අදහසක් දෙනවා. අපි මේ අර්ථ දෙකටම වඩා ටිකක් වෙනස් ආකාරයකින් මෙතනදි තේරුවේ. ඒ කියන්නේ මේ කම්මලක කලනු ලබන යකඩයක යකඩයක් ගැන නෙවෙයි මෙතන මේ කියන්නේ ඇත්ත වශයෙන්ම. මේ යකඩ යකඩයක් නිවියාම ගැන නෙවෙයි. මෙතන මේ මේ අයෝගන හතස්ස කියන එක උපමාවක්. අර ඉව කියලා මෙතන ගන්න තියෙන්නේ අටුවාව කියන්නේ ඒව කියලා අරගෙන තියෙන්නේ එතන. නමුත් අයෝදන හතස්සේව ජලතෝ ජාත වේදසෝ. මේ කියන්නේ අර ගිනි දැල්ල. දැල්වෙන්නා වූ ගින්නක් දකිනකොට ඒ ගිනි දැල්ල පිළිබඳ යම්කිසි ඝන සංඥාවක් කෙනෙකුට ඇති වෙනවා. මේක හරියට නිකන් ඇත්ත වශයෙන්ම ද්‍රව්‍යමය දෙයක් හැටියට ගිනි ලොකු ගිනි ගිනි වලයක් දිහා බලුවම පේන්නේ අර ගිනි දැල්. අන්න ඒ අදහස මේ අයෝදන හතස්ස කියන එකෙන් පෙන්වු කරන්නේ. ඒ කියන්නේ රතු යකඩ ගුලියක් වගේ දැල්වෙන්නා වූ ගිනි මැලයක්. දැන් ඔය සේයෝ අයෝ බුලෝ බුද්ධෝ තත්ත්ව ආදී සිකු උපමා ආදී ධම්මපද ගාථාවල ඒ උපමාව සමහර විට සඳහන් වෙනවා. ගිනිගෙන දිලියෙන අදිසිකුරුම ඒ කියන්නේ ගිනි දැල්ලක් වගේ ගිනිද ගිනිගෙන දිලියන්නා වූ යකඩ ගුලියක් ගිලීම මැනවි කියලා අර දුස්සීලත්වය ගැන ප්‍රකාශ කරනකොට දක්වනවා අන්න ඒ ගාථාව එතන අර ඒ රත්තුණු ඒ ගිනිගත්තු යකඩ ගුලිය ගිනි දැල්ලකට උපමා කළා. මෙතන ගිනි දැල්ල යකඩ ගුලියකට උපමා කරනවා. මෙතන සැකයක් තියෙනවා නම් එතකොට ඒක අනුව විශ්ලේෂණය ගන්න පුළුවන්. ඒ කියන්නේ අර ගිනි ගිනි ගුලිය ගිනි දැල්ලකට උපමා කරලා තියෙනවා අර ධම්මපද ගාථාවේ. සෙයෝ අයෝ ගුලෝ බුත්තෝ රත්තුණු යකඩ ගුලියක් ගිනි දැල්ලක් වැනි රත්තුණු යකඩ ගුලියක් ගිනීම මැලවි කියලා ඒ පදේ මෙතන කියවෙන්නේ අර ගලතෝ ජාත වේදසු අර මහා දැල්වෙන්නා වූ ගිනි දැල්ල ඒ පිළිබඳව ඇති වෙන ඝන සංඥාව අන්න අර වගේ. එතකොට මේන් අපට පේනවා මේ බුදුරජාණන් වහන්සේ මේ උදාන ගාථා තුනක්ම මේ දබ්බමල්ල පුත් මහරහතන් වහන්සේගේ පිරිනිවන පරිනිර්වාණය පිළිබඳව ප්‍රකාශ කිරීමක් නිසාද මේ නිබ්බාන කියන එක නිවීමක් මේ වුණාට පස්සේ යන තැනක් නෑ මේක. අනිකුත් අයගේ ශරීරවල අලු එහෙම ඇතිරි වෙනවා. එතකොට ටිකක් හරි කෙනෙක් හිතා ගන්නවා මෙන්න මෙහෙම යම් කිසි දෙයක් ඉතුරු වෙනවා කියලා. නමුත් මේ ගබමල්ලපුත් මහ රහතන් වහන්සේ නියම විදිහට අර තේජෝදාස සමාගතියෙන් උනුත් පාඩමක් උගන්වන්න වගේ අන්තිමට දැලිත් නෑ අලුත් නෑ. අන්නේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ පීති වාක්‍ය ප්‍රකාශ කළේ මේ භව නිරෝධයමයි නිර්වාණය. මෙතන අමුතුවෙන් එකතු කරගන්න සදාකාලික නිබ්බාණයක් මෙතන නෑ. අමරණීය නිබ්බාණයක් මෙතන නෑ. අන්න ඒ විදිහේ දැන් ඒ අටුවාවලත් ඒ සමහර විට ඉඳහිట్లా මේ නොයෙකුත් ආකාරයෙන් මතු කරන මේ තර්ක මේ කාලෙත් අහන්ට ලැබෙන බොහෝ විට. මේවන ගැන ලියන ලේඛකින් ජීවන ගැන දේශන දේශකින් බොහෝ විට ප්‍රකාශ කරන බොහෝ විට උපකාර කරගන්නවා මේ මෑතදී ඇති කරගත්තු යම් යම් උපමා උපමා දෙකක් විශේෂයෙන් නිතර අසන්ට ලැබෙනවා කියවන්ට ලැබෙනවා ඉබි ඉබි උපමාවයි ගෙඹි උපමාවයි මේ ඉබි උපමාවේ තියෙන්නේ ඔන්න ඉබ්බේ මේ වතුරට බැස්සාම මේ අර මාළුවෝ අහනවා මේ කොහේ ඉඳලාද යාළුවා ආවේ මම මේ ගොඩබිම ඉඳලා ගොඩබිම කොහොමද කියලා අහුවාම කියනවා මෙන්න මෙහෙම මෙහෙමද කියලා මාළු අහනවා අර දියේ ස්වභාවයන්. එතකොට ඉතින් හැම එකටම නැහැ නැහැ කියන්න වෙනවා. අර ගෙඹි උපමාවෙත් ඒ වගේ. ඒ මැඩිගෙන මේ වතුරට දැස්සාම ඒ වතුරෙම ඉන්න ඉස්ගෙඩියට ගොඩබිම තේරුම් කරන්න ගියාම අර නැහැ නැහැ කියන්න වෙනවා. එතකොට මේ මේ නැහැ නැහැ කීම කියන ඒක මේ මේ නිබ්බාණයට සම්බන්ධ කරන්නේ කොහොමද? අර අපි අර අරහත් ඵල සමාධිය පිළිබඳව දැක්වුවේ ඡේද ටිකයි මේ උපමා නිදර්ශන හැටියට දක්වන්නේ මේ දේශකෙන් ලේඛකෙන්. අපි අර ප්‍රකාශ කර අතිවිකේ තදායතන යත් නේව පඨවි නාපෝ ආදි වශයෙන් මෙන්න මෙහෙම ආයතනයක් තියෙනවා මේ ආපෝ පඨවි ආදී කිසිවක් නැති ඉරහඳ කාරකා නැති ඒ අපි ඒවා සාධක සහිතව පෙන්වුම් කළා ඒ ඒ සඳහන් වෙන්නේ රහතන් වහන්සේ මරණින් මතු ගිහිල්ලා ඇතුල් වෙන 아무තු අර කියන්න බැරි, තිබ්බට කියා ගන්න බැරි, මැඩි දැනට කියා ගන්න බැරි 아무තු ලෝකයක් නෙවෙයි. දෙබඳු මේ විවරණ වලින් කෙරෙන්නේ මේ ධර්මයේ තිබෙන අර භව නිරෝධය පිළිබඳ ඒ අදහස, ගැඹුරු අදහස, ප්‍රතිච්ඡ සමුප්පාද ධර්මයේ ප්‍රතික්ෂේප වෙනවා. අනාත්ම දේශනාව ප්‍රතික්ෂේප වෙනවා. අනාත්ම ධර්ම ප්‍රතික්ෂේප වෙනවා. ඒ බඳු මේ දේශනාවලින් බොහෝ විට මේ නිර්වාණය පිළිබඳ ඉලක්කය ඉලක්කය ගැන වැරදි අවබෝධයක් තියෙනවා. බඩවත් අනවබෝධයකින් මේ බඳු මේ දේශනා කරන බවයි කියන්න වෙන්නේ. දැන් එතකොට මේ විශේෂයෙන් මේ ඒ බඳු මේ තර්ක ඉදිරිපත් කරන්නේ මේ නිර්වාණය උච්ඡේදයක් නෙවෙයි කියලා කීමට. උච්ඡින්න වීමක් මෙතන උච්ඡේද වීමක් ගැන අදහසක් වැළැක්වීමටයි මේ විදිහේ සදාකාලික නිබ්බාණයක් මම පෙන්වන්න උත්සාහ කරන්නේ. නමුත් මේ බුදුචානන් වහන්සේ ප්‍රකාශ කළ තියෙනවා මම මේ භව නිරෝධය පිළිබඳව දේශනා කරන අවස්ථාවවලදී මට නොයෙකුත් අය සාස දෘෂ්ටිගත් අය මට මේ අභූත අභූත අභාතික්කණයක් ඒ කියන්නේ අසත්‍ය චෝදනාවක් මට කරනවායි සමන වේනිකෝ සමනෝ ගෞතම මේ සමන ගෞතමයන් මේ උච්ඡේදවාදී කිය සතු සත්තස්ස උච්ඡේදං විනාසං විභං පඤ්ඤපේති මේ තිබෙන අත්ත වශයෙන් තිබෙනා වූ ආත්මයක උච්ඡේදයක් ප්‍රකාශ කරනවා කියන. එබඳු අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ඒ උච්ඡේදවාදය පිළිබඳව තමන්ට නගන චෝදනාවෙන් ගැලවීමට කවදාවත් කිසිම ආකාරයකින් ශාස්ත්‍රක වාදයට හේතු වෙන්නේ නැහැ. සදාකාලික නිබ්බාණයක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කරගෙන ඊළඟට ඒකෙන් බේරෙන්න ගියේ නැහැ. ඒ වෙනුවට කලින් මොකද්ද ධර්මය පිළිබඳව මෙතන මේ ත්‍රිලක්ෂණ දේශනාවට සිට යොමු කළා. චතුරාර්ය සත්‍ය දේශනාවට සිට යොමු කරලා ඒ ප්‍රශ්නය විසඳුවා. ඒක නිසා තමයි මට මෙන්න මෙහෙම අභූත චෝදනාවක් කරනවා. මම නොකියන දේ ටිකයි මේ චෝදනාව කරන්න කියලා අවසන් කරන්නේ කොහොමද? පුබ්බේකාහං ඒතරහිච්ච දුක්ඛං චේව පඤ්ඤපේමි දුක්ඛසක නිරෝධන නිරෝධං එදත් කලේ අදත් මම කරන්නේ මෙච්චරයි දුකපුත් දුක්ඛ නිරෝධයක් පමණයි මම දේශනා කරන්නේ තථාගත කියලා ගන්න වෙන අමුතු සත්ව ආත්ම වශයෙන් ගත යුතු පුද්ගලයෙක්වත් ඇතේ කියලා නොවේ මම ප්‍රකාශ කරන්නේ මේ දුක් ගොඩක් සංසාරේ ආපු මේ අවිද්‍යාව අනුව ආපු දුක් ගොඩක් ඇති වෙලා ඊළඟට ඒක ඒ අර උපාදානයේ අපහැරීම නිසානේ මේ උපාදානය නිසාමයි මේ භවයක් ඇති වෙන්නේ. ඒකට උපාදානය නැති වෙන හැටි භව නිරෝධය තමයි. අන්නේ අනුපාදා පරිනිබ්බාන වශයෙන් ඒ භව නිරෝධයේ අවස්ථාවේදී අර රහතන් වහන්සේ අර කිසිවක් අල්ලගෙන නැහැ. ඒකට යමක් අල්ලගෙන ඉන්නව නම් තමයි අර හඳුන්වන්න පුළුවන් වන්නේ. ඒ කියන්නේ තමයි තේරියාම ඒකට නමක් දෙන්න බෑ. ඒකට සමහර අවස්ථාවල මේ අර අටුවාවලක් තෝරනවා අර විදිහට අපඤ්ඤාත්තික භාවංගත එහෙම පණවන්න බැරි වුණාට කොහේ නමුත් ගියා. අර අර ඉස්සෙල්ලා අපි අර කුරුල්ලේ අර කුරුල්ලන් ගිය මාර්ගය වගේ කොහේ නමුත් ගියා. අපිට ඒක තියාගන්න බැරි දෝෂේ විතරයි. අන්න ඒ විදිහේ නොයෙකුත් විදිහේ දුර්වල තර්කන ගන්නවා. මේ හැම එකකින්ම කෙරෙන්නේ අර ධර්මයේ තිබෙන අර ප්‍රතිත්‍ය සමුප්පාද ධර්ම, අනාත්ම ධර්ම ආදී ඒ ගැඹුරු අංශ. ඒවා යටපත් වෙන ක්‍රමක්‍රමයෙන්. ඒකම සක්කාය දිට්ඨිය වැඩෙනවා. සාස්වත දෘෂ්ටියට බර වෙනවා. අන්න ඒක නිසා මේ නිර්වාණ මේ පිළිබඳ මේ මේ දේශනාව ඉතාමත්ම ගැඹුරු අංශයකටයි මේ අපි මේ එක් මේ ප්‍රකාශ මේ විස්තර ටික ඉදිරිපත් කළේ. අපිට කාලය අවසන් නිසා මෙසින් අපිට කරන එත්තාවතාවචම් මේහි සම්බතං කුණ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්තිය එත්තාවතාවචම්